නිතරම කියන්නේ ලෝකේ මේ ප්‍රශ්න නෙමෙයි තියෙන පිළිතුරු. මේ පිළිතුරු හොයන්නේ මිනිස්සු. රුපියල් 1000ක් තිබුණත් හොඳයි හාමුදුරුවෝ. අද මේ තවසේ විදම ගාලා ඒක මේ මනුස්සයාට පිළිතුරක් මේ හොයන්නේ. රුපියල් 1000 කියන්නේ මේ මනුස්සයාගේ ප්‍රශ්න වලට පිළිතුරක්. සාකාරී කියන්නේ මේ මනුස්සයාගේ ප්‍රශ්නෙට පිළිතුරක්. වෙලට වතුර අරිනවා කියන්නේ මේ මනුස්සයාගේ ප්‍රශ්නෙට පිළිතුර. මැරෙන්න තියෙන ප්‍රශ්නෙට පිළිතුරක්. ඒතර මේ මිනිස්සු පිළිතුරු හොයන්නේ. හැමතැනම. ලෝකෙ තියෙන සෑම පිළිතුරකටම මුල් වෙලා තියෙන එකම එක ප්‍රශ්නය. එකම එක ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ හඳුනාගත්ත කෙනා මේ පිළිතුර එකක්වත් හොයන්නේ නැහැ. යට ඒ පිළිතුර වැඩක් නැහැ. අනාගතයේ සංගයාට ඉන්න තැනක් නැහැ. ප්‍රශ්නය දැන් අපි මේ හදන්නේ පිළිතුරක් නෙමෙයිද? මේ පිළිතුරක් මේ හදන්නේ. උත්තරයක් තමයි අපි නිර්මාණය කරන්නේ. ලෝකේ උත්තර නිර්මාණය කළාට ඒ උත්තරේ සැනසෙන්නේ නැල්ලු. ඇයි ආ ප්‍රශ්නේ අඳුරගෙන නැන්නේ? Taman රාත්තුන් නැහැ. Taman රාත්තුන් නැහැ කියන ප්‍රශ්නේ නිසාලු මෙච්චර උත්තර හොයන්නේ මේ මිනිස්සයා. බය ඇති වෙන්නේ, ගෙවල් හදන්නේ, පාපිති ගන්නෙ, දරුවා මතක් වෙන්නේ, අඬන්නේ. අසවලට කෙසෙල් ගෙඩිය පූජා කරගන්න ඕනේ ඒක මහා කුසලයක් කියලා හිතන්නේ. මේ ඔක්කොම පිළිතුරු නැතන්නේ. ඔක්කොම ඒ ඔක්කොම හොයන්නේ Taman තාම රාත්තුන් නැහැ කියන ප්‍රශ්නේ නිසාලු මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න නැහැ මිනිස්සු. අර ආශ්‍රමේ පොඩි කොල්ලෙක් අවුරුදු 4ක් විතර ඇති. ස්පෝන්ටේන් තේ හැන්ද ඕක කොහොම උකල බලන්න. බැලුවා මට හලුත් ලඩක් නේ මේක. දත් මිටි කාගෙන ඕක බලන් ඉන්න. මම ළඟට ගිහලා මොකද්ද කරන්නේ? අමිනි මේක මේ නවන්න මම හැන්දලවන්න. නවන්න එක සරල දෙයක් නේ. ඒක සරල දෙයක් නේ. අනේ සානේක කියලා දෙනකොට හෙන්ද කියලා දොරට තිබ්බ දොර ගාව. <laughs> අතට දුන්නා උ ගන්න නෑ දැන්. ගන්න මම කිව්වා ගන්න එපා කියලා කිව්වා මම ඇයි කියලා එහෙම නෙමෙයි නවන්න ඕනේ මේක නිකන් නැවෙන්න ඕනේ නිකන් නැවෙනවා නම් කරත් එකට තිබ්බාම නිකන් නැවෙනවා දැන් ලොකු ප්‍රශ්නයක් කොහොමද මේ ප්‍රශ්නේ මේ කටින් කට කියලා ආචාර්යින් වහන්සේගේ කනට ගියා ඔය ඉදා අවසර තුනට සාකච්ඡා කරන වෙලාවේ කෙලිම වගේ නම කියලා කිව්ව නැති කිව්ව මම හිතා හිතා නමස්කාර කළා අද්දක බැනගත්තා අද්දක බැනගන්නවා අහනවා මේ මෙයාව කොළඹට ගත්තද කියලා. මට නෑ සම්. කොළඹට ගත්තේ නෑ. මොකද්ද එතකොට ඒ කරේ? මං කිව්වා ස්වාමීනි මෙයා ඇන්ද චිත්ත ශක්තියෙන් එක නවන්න හදනවා. හැබැයි මේ ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. ඇයි කියලා මං මේ ලෝකයේ කිසිම දෙයක් කරන්න බැරි මේ ලෝකේ සත්‍ය පුද්ගලෙක් නෑනේ. මගේ ආචාර්යයන් වහන්සේත් මම හදාගත්ත දෘෂ්ටියක්. මේ ලෝකේ සත්‍ය පුද්ගලෙක් නෑ. ඒ නිසා කෙනෙක් යමක් කරන්න හදුවත් ඒක කවදාවත් කරන්න බෑ. හැබැයි එයා කරන්න හදන දේ වටහා ගත්තාම එයා ඒක බවට පත් වෙනවා. එතකොට ඒක නිකන් කරෙනවා. මේ ධර්මතාවය තේරුම් කරන්නයි මම මේ දොරට කියලා නැන්නේ. ඊට පස්සේ අර කොල්ලට කියලා වඳින්න යාට. හ්ම්. ඒක මට වඳ. එයාගෙන් හාගන්න එයාගේ කතාව දන්නවා කියලා. පස්සේ දේශනාව ඉවර වෙලා අවස අවස අයාමාර අතට විතර එයා මගේ කාමරයට පොඩි කොටයකින් දාන එක කොහොමද වෙන්නේ මං කිව්වා ඇන්දක් නවනවා කියන සංකල්පය තියෙන තාක් කල එක නැවෙන්නේ නැහැ ඒක නැවෙන්නේ ඇයි ඒ ඒ මේකක් නැහැ ඇන්දක් කියලා එකක් නැහැ එහෙම නිර්මාණයක් එතන නැහැ එහෙනම් අපි එහෙම නිර්මාණ නැති එකක් විශ්වාස කරනවනේ දෘෂ්ටියක් නේ දෘෂ්ටියක් තිබුණේ ඒක නැවෙන්නේ නැහැ පරම සත්‍ය කියන්න බෑ. ඒක තේරුම් ගන්න විතරයි පුළුවන්. ඒක දැනීමක් විතරයි. ඒක ලෝකේ කාටවත් කියන්න බෑ. ඒ නිසාලු පරම සත්‍ය තේරුම් ගත කවුරුත් මේ ලිව්වේ නැත්තේ. ලියන්න බෑ. ලියන්න බෑ. කිව්වොත් එන එකක් කියවෙන්නේ. ඇන්ද කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ගන්න. ඇන්ද නිකන් නෙමෙයි. ඇයි ඇන්ද පිළිබඳ තියෙන දෘෂ්ටි අයින් වෙනවා. Taman ක්‍රමානුකූලව ඇන්ද බවට පත් වෙනවා. නැමෙන්නේ හැන්ද නෙමෙයි මම. ඇඳ දිහා බලලා මම මේම කිරුවොත් ඇඳ මේට නැගෙනවා. මේට නැවුවොත් මේට නැගෙනවා. ඇයි? ඒක බවට මමපත් වෙලා. මේක තේරුම් ගන්න නැහැ මිනිස්සු. රාත් වෙන්න උත්සාහ කරනවා. එයා රාත් එක්කින එක තේරුම් ගන්න කවදාවත් උත්සාහ කළේ නැහැ. තවක් කියලා. සතරමා භූතයා කියනවා ශිෂ්‍යයන්ට ගුරුවරය ඈත් වෙලා වැඩි. සලාම්. කරනවා නේ. බංගල අයිල කියලා පණිවිඩයක් මේ විශ්වය හැම චලනයක්ම පණිවිඩයක් අපි එක ප්‍රශ්නයක් විසින් දකින පණිවිඩය මැසේජ් එකක් එන්නේ උලන් අමනවා හරි සීතල එන මේ ලෝකේ හැම ස්පර්ශය තුළම හැඟීමක් පහළ වෙනවා එයා කියනවා උලන් වදිනකොට සීතලයි දාන ඒ හැඟීමක් එහෙනම් පේනකොට ඇහෙනකොට දැනෙනකොට ඇඟෙනකොට හැඟීමක් පහළ වෙනවා ඕක තේරුම් ගන්න. ඕකට අහු වෙන්න පරයක් පණිවිඩයක් මේ කියාගෙන ඉන්නේ. හැම සලනයක් තුළම පණිවිඩයක්. මේ නාම රූප කතා කරනවා. මම පළවෙනි සැරේ ගෙදර එනකොට අවුරුදු 17ක් විතර ඒකට ආටිසිය දාන පුතා තනියෙන් ඉතිේ නෑ ඊටම සිටියද ළඟට මොක ගණන් කරන්න බැරි තරම්. ඒකට 100ට දෙන්න ඉච්චර ත්‍රිසක් නෑ. නමුත් වෙන කතාවක් මේ කියන්න යන්නේ. එතකට මේ නාම රූප ඔක්කොම කතා කළාද? ඔව් මොනවද කිව්වේ? ඉතින් ඒගොල්ලෝ කතා කරන නමුත් මම ඒව ආන්න දෙන්නේ මට අවශ්‍ය පණිවිඩ විතරයි මම ආගත්තේ. ඒගොල්ලෝ ඕම තරම් දේවල් කියනවා මම ඒව ආන්න දෙන්නේ. අපි මොනවද පුතා ආගත්තේ? මම ආගත්ත පණිවිඩේ. ඒක මේ ලෝකයේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැති කන්දේ. ඒක කොහොමද පුතාගන්නේ? ආගත ක්‍රමී කියෝගේ වඩපු ක්‍රමී. ඊට හරි සන්තෝෂයි. ඊට කියනවා එක මේ ලෝකෙ ඉපදිලා මාස ගාණක් අපි ළඟ ඉඳලා අපි කැසිකිලි ලැසිකිලි ඔක්කොම සිද්ධ කරලා කරපු යුතුයකම් වලට පුතා කෙලෙකින් සලකලා ඉවරයි. මොකද්ද කොහොමද? ඒ සිවරුන් ගානලා පන්නේ. <laughs> ඒක මේ පඨවි ධාතුව තුළ අභිරහස් කියලා කියන්නේ මේ ලෝකේ සාමාන්‍ය මනුස්සයෙක් හිතන්නවත් බෑ අභිරහස. මම ඇවිදගෙන යනකොට මම ගිලෙන්නේ නෑ සීයේ. මම ගිලෙන්නේ නැත්තේ ඇයි කියලා මම පොළොව දිහා බලලා කල්පනා කරා. මෙතන ඇත්තේ පඨවියක්ද කියලා මම බැලුවා. මට සැකයක් තියෙනවා මේක පඨවිය කියලා. ඒක ඒක මොකද්ද? ආපෝල ඝන ස්වභාවයක් මේක. මේක රත් වුණොත් මේක දිය වෙනවා. මේක රත් වුණ නිසා මේක ඝනව පවතින ආපෝල ඝන ස්වභාවය. වායෝවල ඊට වඩා ඝන ස්වභාවය. තේජෝවල සිසිල් ස්වභාවය. මේක භූතයකවත් ඇත්ත නෙමෙයි. තවත් භූතයකගේ වෙනස් ක්‍රියාකාරී ස්වභාවයක් තවත් භූතයක් බවට පත් වෙලා. උලම් කියලා කියනවා. අණු ටික ඔක්කොම එකතු කරාම වතුර කියලා කියනවා. ඒව රත් වුණාම ගින්න කියලා කියනවා. නිවුණාම කාබන් පටවිය කියලා කියනවා. එහෙනම් මෙතන ස්ථිර භූතයක් ඉන්නවද නැහැ? ඕනම වෙලාවක මේක රත් වුණොත් තේජෝ බවටපත් වෙනවා. අණු අතර ඉඩස වැඩි වුණොත් මේක ගලන්න පටන් ගන්නවා. පස් උණු වෙලා වැක්කිරෙන්නේ ගලන්න පටන් ගන්නවා. ආපෝ ස්ථිර භූතයක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. හැබැයි අපි ඒ ස්වභාවයට සාපේක්ෂව අපි භූතයන්ට නම් දීලා. ඒව භූත ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. සතරමා භූතිය කියලා එකක් නැහැ. ස්වභාවයන් වලට සාපේක්ෂව අඳුනා ගැනීමන නම් දීලා. ඒවා දැන් භූතිය බවට පත් වෙලා. මේ පණිවිඩේ විතරයි මං ආගත්තේ. මේ ගස්කොළ මේ නාම රූප හැම කෙනාම කතා කළා. මං ඒවට අයුම්කම් දුන්නේ නැහැ. වැඩක් නෑ අපට අවශ්‍ය පණිවිඩ විතරයි අපට ඕනේ. ස්ථිර අතරකුත් නැහැ, ස්ථිර මිතරකුත් නැහැ. ඔබ වහන්සේට එක සැටියෙන් දාණය වැළඳුවොත් ඔබ වහන්සේ මිතුරා. ඔබ වහන්සේ කියන අගුණ කියලා නිඳා කළ විවේචනය කරලා ඔබ වහන්සේට කාරණා එදා ඉඳලම ඔබ වහන්සේ කැටි පොළව අරගෙන ඉන්නවන්නේ මට ගන්න. ස්ථිර අතුරෙකුත් නැහැ. ස්ථිර මිතුරෙකුත් නැහැ මේ ලෝකේ. කුසලයක් නම් ලෝකේ සියල්ලම මිත්‍රෝය. අකුසලේ ක්‍රියාත්මක නම් දකින දකින මනුස්සයා ඔක්කොම අපේ අතුරෝ තමයි. නිකන් යන හලියත් පන්නනවා. ඇයි? අකුසල ක්‍රියාත්මක වෙනවා. කුසල අකුසල වල ක්‍රියාකාරී ස්වභාවයකට මේ මූණ දෙන්නේ අපේ. මිනිසුන්ගේ දෝෂයක් නෙමෙයි තියෙන්නේ. අපේ පාරමී වල දෝෂයක්. අනුකම්පා නොකරපු නිසා කරුණාව ලැබෙන්නේ සමාව නොදුන්න නිසා සමාව ලැබෙන්නේ මිනිසුන්ට දුන්න නැති නිසා ලැබෙන්නේ නැහැ. අපට දාන දෙන්නේ නෙමෙයි. දීලා නැහැ. දීලා නැහැ. ඒක දකින්නේ. ඒ නිසා ඔබ වහන්සේ එතන මම මෙතන. මේක දකින්නේ. දැක්කනම් ඔබ වහන්සේ මෙතන මම අතන. එහෙම නේද? සංසාර ඔබ වහන්සේ මේක දැකලා තිබුණා නම් මං අතන ඉඳලා ඔබ වහන්සේගේ මේ පණීඩය ආනෝනේ. මම ඔබ වහන්සේට කලින් එක දැක්ක නිසා මම මෙතන ඉන්නවා ඔබ වහන්සේ අතන ඉන්නවා. ඒ ස්ථානයත් ස්ථිර එකක් නෙමෙයි. අවබෝධයට සාපේක්ෂව ස්ථාන හොමාරු වෙලා. දැන් ඊට උදේ ඔබ වහන්සේ rahat වුණාද? ඔබ වහන්සේ මෙතනට එනවා මම අතනට එනවා. ඒතර මේක ස්ථිරද නැහැ. ඒ අවබෝධයට සාපේක්ෂව ලැබිච්ච තැන. මේ ලෝකේ මොකද ස්ථිරද? එකක් ස්ථිරයි. නිවනත් ස්ථිර නෑ. ස්ථිර වුණොත් ඒකට අන්තයක් තියෙන්න එපායි. තවත්ම තියෙන්න එපායි. එකම එකක් හිතේ. ඒක බුදුහාමුදුර දන්න 84000 තුළ මේ වුණාට ඒක කියන්නේ ඒ බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨත්වය. සම්මා සම්බුද්ධත්වයේ ශ්‍රේෂ්ඨත්වය. කවදාකවත් උන්වහන්සේ ඒක කියන්නේ නෑ. ඒක ඇල්ුවෙත් නෑ කවුරු. ස්ථිර නැති එක ස්ථිර. කවුරු ඇල්ුවේ නෑ ඒක. හරි සුන්දර පණිඩක ඒකක් නෙමෙයි. අනිත්‍ය කියන ධර්මතාවය නිට්ටයයි. අස්ථිරයි කියන එක ස්ථිරයි. ඊටත් වඩා ගැඹුරු එකක් තියෙනවා. බුදුහාමුදුර ඒක මම බැලුවා හැමතැන බුදුහාමුදුර ඒක කියලා තියෙනවා. බුදුහාමුදුරන්ට ඕමනාවක් ඇති වෙලා නැහැ ඒක කියන්නේ. ඇයි කවුරු ප්‍රශ්නේ ඇහුවේ නැහැ? රාත් වෙන හැමෝම ඒක දන්නවා. අට සමාපත්තිය උපදෝපය හැමෝම දන්නවා. හැබැයි ඒ 80 මා ශ්‍රාවකයෝ මේක නොදැන ඉන්න විදියකුත් නැහැ. ඒක කවුරු තාලා නැහැ. සුන්දර පණි දෙකෝ වාන්ත රාත් වෙලාම ඒක දැනගන්න. ඒක හිතන කොටත් මගේ හිතට සතුටක් දැනෙනවනේ. ඒ සතුට තමන්ගේ ප්‍රත්‍යක්ෂය තුළින් එන්න ඕනේ. ඒක දැනගත්තට හරියන්නේ. ඒක ඒක ඒක අවබෝධය. මේ ලෝකේ මොකද්ද සත්‍යය? පණිවිඩය මොකක්ද දන්නේ? පරම සත්‍ය කියලා එකක් නැහැ අඳුරේ. මේ ලෝකේ පරම සත්‍ය කියන්නේ මමමයි. පරම සත්‍යෙම පරම සත්‍ය හොයනවලු. පරම සත්‍යෙම පරම සත්‍යෙට කමටහන් දෙනවලු. පරම සත්‍ය තේරුම් ගන්න පරම සත්‍යෙම වේසෙනවලු. ඒ පරම සත්‍ය මමමයි කියලා මට තේරෙන්නේ. මම විශ්වයේ පිටක්. මූදු වතුරයි ලුණු පොල් කට්ට අතර වෙනසක් තියෙනවා. දෙක මේකයි මේ. අර ලුණු පොල් කට්ට මූදු වතුර අවබෝධ කරගන්න ගිය කතාවක් නෙමෙයි කියන්නේ. මම ලෝකෙම දේවල් දැනගන්න හදනවා. මුළු ලෝකෙම මම තමයි. මුළු විශ්වයම මම තමයි. මමම පරම සත්‍ය. ඒක මම දන්නේ නැත මම පරම සත්‍යයක් හොයාගෙන ගිහිල්ලා. මමම මමමලු ඒ කියන සත්‍යය. ඒ කඳුරන්නේ නැත සත්‍යයට සත්‍ය කමටන් දීලාද. ඒ සත්‍ය මේ කමටනත් වඩලාලු. මෙන්න මේ බොරුවේ මුලාව බුදුහාමුදුර කිසිම සූත්‍රයක කිව්වේ නැහැ. වඩපල්ලා කියලා තමයි කිව්වේ ලඩුවා මොකද තේරෙනවා. ආ මේක තමයි නම් වණිවිඩේ නිස්සබ්ද ඉන්න අය. කවුරුත් ඒක කියන්නේ. තවම සත්‍ය කියන්නේ මමමයි. තමමයි. වෙන සත්‍යයක් නැහැ ලෝකේ. පුළුවන් හොයලා පෙන්නන්න. බුදුරු දන්නා මේ කතාව. අර සමහර මිනිස්සුන්ට මුළු ගමේ මිනිස්සු විරුද්ධයි. ඔයලා බලනකොට එච්චර ලොකුවට විරුද්ධකම් පෙන්නන්න මේ මොකවත් නැහැ මං කරන්නේ. නමුත් හැමෝම එයාට විරුද්ධයි. සමහර අය අන වයියත් එක්ක අමනාප. මොකද දන්නේ මොනස හොඳ නැන්නේ. මොකද හොඳ නැත්තේ? හොඳ නැහැ ඉතින් මිනිස්සුත් එක්ක එයා සමගින් ඉන්නේ. කොහත් එක්ක මොකක්ද කියලා. මගෙන් නම් මොකවත් නැහැ. එන විරුද්ධයි. ඒක නෑ. ඒ කියන්නේ ප්‍රශ්න නැහැ ඒක විරුද්ධයි. එයාගේ අකුසලද සංසාරේ මිනිසුත් එක්ක සමගින් ඉඳලා නැහැ. ඒ නිසා කවුරුත් එක්ක සමගින් ඉන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නේ නැහැ මොකද ඒක කියලා. එහෙම එකක් නෙමෙයි. යමක් කෙරුවමලු යමක් කෙරුවමලු කරන්න දෙයක් නැහැ කියන එක තේරෙන්නේ. යමක් පුරුදු කරාමලු පුරුදු කරන්නේ නැතුව ඉන්න එකත් පුරුද්දක් තමයි. එහෙනම් ඒ පුරුද්ද පුරුදු කරන්න මොකවත් පුරුදු නොකර ඉන්න ඕනේ කියන එකත් තේරෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? අවුරුදු කීයද? අවුරුදු 50යි. නැත්නම් යමක් පුරුදු කරන්න ඕනෙලු. එතකොටලු පුරුදු කරන්නේ නැතුව ඉන්න එකත් එක්තරා පුරුදු කිරීමක් නේ. ඒක පුරුදු කරන්න පුරුදු කරන්න අවශ්‍ය නැහැ. ඒක තේරෙන්නේ ඒක පුරුදු නොකර හිටියාමලු. ඒකට යා මොනවාර එකක් පුරුදු කරන්න ඕනේ. ඒක ඊට වඩා පැටලෙන්නේ. එහෙනම් දැන් බලන්න අටුවාව මෙහෙමනම් සරලාව තව පැටලෙනවානේ. ඒක වංශ දෙන දෙයක් වළඳලා දෙන දෙයක් බලාගෙන. දැනට ඒක කරනවා. අද ධම්මජෝති බැන්නම. සාමාන්‍යයෙන් අද බැන්න. ඒක සමානට ධම්ම ජීව බන්න පුළුවන්. ධම්ම රක්තික ගාන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. ඕනම මොහොතක ඕනම එකක් වෙන්න පුළුවන්. ඕම ඉන්නවා. මේක වෙන්න ඕනේ කියලා හිතන්නේත් නෑ. මේක නොවන්න නොවෙන්න ඕනේ කියලා හිතන්නේත් නෑ. මේක වෙන්න පුළුවන්. ආ, උනා. මාර වැඩේ. මේක උන්නේ නෑ. මාර වැඩේ. මේක වුණා දැනගන්නවා මේක වුන්නේ දැනගන්නවා මේක නොවෙන්න ඕනේ කියලා බලාපොරොත්තුත් නෑ මේක වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුකුත් නෑ එතකොට එයාට තියෙන්නේ අතීතයක්ද අනාගතයක්ද එතකොට එයා කොයිද ඉන්නේ එතන නෙමෙයි ඉන්නේ කොතනද මධ්‍යස්ථය කියන්නේ කුමකින් නඩත් වෙන එකක්ද මධ්‍යස්ථය කියන එකක් පෙන්වන්න අන්ත දෙක තියෙන්න එපායි. ඒතර අන්ත දෙකෙන් නේද මධ්‍යස්ථය නඩත් වෙන්නේ. ඒතර මධ්‍යස්ථය නඩත් වෙන අන්ත දෙක නඩත් වෙන්න එපායි. එයා ඉන්නේ මොහොත තුල. මොහොත තුල මොහොතකට කලින් මොහොතකුත් ඊළඟ මොහොතකුත් නැහැ. වර්තමානය කියලා කිව්වොත් වර්තමානයේ තීරණය වෙන්නේ අතීතයට අනාගතයට සාපේක්ෂව නෙමෙයි. අතීතයක් නෑ අනාගතයකුත් නෑ. කොහොමද වර්තමානයේ තීරණය කරන්නේ? වර්තමානය කියලා එකක් කිව්වම ඒක බොරුනේ. වර්තමානයේ කියලා එකක් හැදෙන්නෙම අතීතයත් අනාගතය තිබුණොත් නෙමෙයි. එහෙනම් මොහොත තමයි බුදුහාමුදුරේ දේශනා මොහොත තුළ ඒ නිවනත් මොහොත තුලින්ම නේද යන්නේ මොහොතින්ම නේද ඔබ වහන්සේට යමක් ලැබෙනවා. ඔබ වහන්සේට යමක් ලැබෙනවා. ඒ ලැබුණට පස්සේ ඔබ වහන්සේට කයින් වෙනවා. හොඳම උදාහරණය වහන්සේට දෙන හැම්බුන් ගෙඩිය. අනේ හැම්බුන් හරි සන්තෝතයි කිම වළඳන්න ඕනේ කියලා වහන්සේ ගන්නවා. ගත්ත ගමන් ගල හාමුදුරුවෝ වැඩිහිටිය කියන මේ දෙන්න දෙන්න ඒක ගන්න. අරගෙන වැඩිහිටිය. මහරවද හැම්බුන් ගෙඩිය මේ අතට හම්බුණා කියලා විනාඩියක්වත් තිබුණේ මේක උදුරලා ගත්තනේ. දැන් වහන්සේ කම්පාවක් දැනෙනවා නේද? හැබැයි වහන්සේට හැම්බුන් ගෙඩිය ලැබෙන්න කලින් ලැබිලා තිබුණේ නැහනේ. දැනුත් නැහනේ. ඇයි මේ දෙක එක සමාන වුණා? මේක තේරුණා තයා නිවන් දැකලා. නිවනට හොඳ උපමාව. මම කියපු පණිවිඩය නෙමෙයි ඔබ වහන්සේලාට දෙන එක. ඔබ වහන්සේට යමක් ලැබිලා ඒක හයිමි වෙනකොට ඔබ වහන්සේගේ සිතට යම්කිසි කම්පනයක්, පීඩනයක්, දුකක්, සංකාවක් දැනෙනවනේ. ඒ දැනෙන දේ ඒක නැතිකොට ඒක තිබුණ නැති කාලේ තිබුණ නැන්නේ. අන්න ඒ ඒ වෙනස දැනගත්ත කෙනාට නිවන තේරෙන්නේ. දැන් ඔබ වහන්සේට ලේලි හිටියද, බෑනා හිටියද, දරුවෝ පොඩි කාලේ නෑනේ. එතකොට ලේලි දාන ගැන ඔබවන්ට කිසිම අදහසක් තිබුණේ නැහැ. හැබැයි දැන් ඒගොල්ලෝ දකින්න ඕනේ කතා කරන්න ඕනේ කියලා හිතෙනවනේ. අර තිබිලා නැති වෙනකොට දැනෙනව නේද? දරුවෝ පොඩි කාලේ මේගොල්ලෝ කවදාරි බඳිනවා. ඒකට බෑනෙක් කියනවා ලේලියෙක් කියනවා. මේ දේ කලින් දන්නේ නැහැ අපි. එදා ඒ කම්පණය තිබුණේ නැහැ මෙන්න මේ වෙනස තමයිලු නිවනටයි තවත්මටයි තියෙන වෙනස. ආර්ය ලෝකයටයි අනාර්ය ලෝකයට අතර මේ සරල වෙනසක් තියෙනවා. යමක් නැතිකොට නැති දුක යමක් ඇතිකොට අයිමි වෙනකොට ඇති වෙනවා නම් ඒක වෙන්න බෑනේ එදත් තිබුණේ නෑනේ අදත් නෑනේ ඇයි මේ මනස හඳන්නේ ළමයි නැති කාලේ බඳපු කාලේ මගේ ළමයා මට හම්බෙන්න ඕනේ කතා කරන්න ඕනේ දබලන්න යන්න ඕනේ කියලා කිව්වද නෑනේ බඳලා ළමයි නෑනේ ඉතින් ඒ ප්‍රශ්නේ තිබුණේ නෑනේ හැබැයි ළමයි හම්බුණාට පස්සේ දකින්න ඕනේ කතා කරන්න ඕනේ සපතන දැනුත් ළමයි නෑ බැඳ කාලේ බනින කල ළමයි නෑ. හැබැයි මානසිකත්ව දෙකම සමාන නෑනේ. සමාන නෑනේ. ඕක තේරුම් ගත්තොත් නිවන තේරෙනවලු. පොඩි යෝගියෙක් අවුරුදු 25ක විතර යෝගියෙක්. මහා රිසීවරයෙක් අංග කමටහන් ගන්නවලු. ඉතින් දාහනේ දීලා යනකොට දැන් පොඩි එකා පිටිපස්සෙ ඉන්නේ. වයස 20 ගානක් නේ. රිසීවර දාහන අරගෙනකොට යනකම් පියමෙසර පොඩ්ඩ බැලුවලු. පිටිපස්ස පැත්තනේ පේන්නේ. කොහොමද ඒක පිටිය පිටිපස්සෙන පොඩි එකා දැක්කද? එයා යෝගියෙක්. මොවිසිවරේ කියලා මුට තාම අඩුපාඩු ඇද සංසාරේ පුරුද්දක්. පවුලෙන් උදේ පොඩි ගඳක් එනවලු. මොකද්ද ගඳ කියලා? ඉන්නේ එලේට බලන දැසිකිලි කරලා ගිහිල්ලාලු මේ. මම අනුස්සෙක්මයි. අඳගාල නමක් කියලා වළු උඹද මේ කරේ? එහෙමයි ස්වාමීනි. මුට මෙච්චර ලොකු මා හිමාලේ මුට මේ වැසිකිලියෙන්ද කරන්නේ? මෙත දොරකඩද? නෑ ස්වාමීනි මේක ඔබ වහන්සේට දෙන්න ඕන ඔබ වහන්සේට අමතක වෙලා වැසිකිලි අමතක වෙලා කාන්තාවදී අගලියේ පිටිපස්සේ ඕක තමයි තියෙන්නේ කියලා. මොනවාම කල්පනා කරලා ඒක කරලා ගිහින්. එදායින් පස්සේ යා කිසිම කෙනෙක් ගියාම ගස් ගල්වත් බලන්නලු මම බලාගෙන යන්නේ. බලන්න ඒ කමතන් පොඩි යෝගියා අවුරුදු 23 කතර යෝගියා ඍෂිවරයාටලා එක කරලා තියෙනවා. එතකොට ගුරුවරුන්ටත් කමටන් දෙනවා අර පොඩි එකා. මොකවත් කරලා නැහැ දොර කොඩ ගැසිකිලි කරලා ගිහිල්ලා. ඒ කියලා කියලා අර කාන්තාදිය බැලුවේ ඒ පිටිපස්ස ඒ මේක තමයි තියෙන්නේ. ඔව් අද අමතක කළා ඒක මතක් කරන්න තමයි වැදිකිලි කරේ. සාමාන්‍ය මේක සුද්ධ කරනවා කියන්නේ. ඔය තව ටිකේ ගස්ගල් ගස්ගල්වත් බලන්නේ නැහැ පිටිපස්ස සෙට් එකේ නන්නේ පොඩි සෙට් එක. වට පිටේවත් බලන්නේ නැහැ. බලන්නේ නැහැ. මොනවාර එකක් කරා මොන් එකක් දෙනවා. ඒමින් <laughs> දෙපා සිස්සියා කියන්නේ චිර ප්‍රඥාවන්තයි. අර අපේ ආශ්‍රමේ තර පොඩි උන් දෙන්නේ කර අතපය මොදන්න ගල් වාදනයක් තියෙන අඩි දෙකක් විතර ගැඹුරු. විතරක් විතර ඇති. ඒකට බෑලා නාලා හොඳට සෙල්ලම් කරලා නාලා. මේ කියන දේ දැන් කටින් දැන් අර ඔක්කොම මඩ වෙලා. දැන් එයා අහනවා මේ කවුද වතුරට දැත්තේ? මම කට්ටි මී කියලා සද්දයක් නැහැ. සෙක්කිනේ තාජේව. ඇත්ත කියන කවුද දැත්තේ? අසුවලා අසුවලා බොරු කියන්නේ. ටක් ගාලා නන් දෙක කිව්වා. ප්‍රසිද්ධියනේ කියන්නේ. වෙන කතා කරා. වතුරට බැස්සාද? ටක් ගාලා දන ගාලා වැන්දා. ආ මම වරද පිළිගත්තා. ඇයි බැස්සේ? කාමිනී අපි බැස්සේ නෑ. අම් බැස්සේ නෑ කියන එකයි මම දන ගාලා කියලා තින්නේ. පස්සේ ආය යනවා මේ එහෙනම් කවුද බැස්සේ? දන්නේ නෑ ස්වාමිනී. අපිත් හොයනවා. බලක් හොයනවා. ඒක වතුරේ බැස්සේ නේද? මොකද උනේ? ස්වාමිනී වතුරේ අපි ගිලුණා. වතුර අපු කියලා ගත්තා. ආ වතුර උඹලව කියලා ගත්තා. උඹලා වතුරට වැටෙන නෑ ස්වාමිනේ. යන්න කියලා. බලන්න. ඒ කියන්නේ වතුර අපිව කියලා ගත්තා. වතුරයි කියලා ගත්තා. මේක සරේකතර ඉතල ගෙඩියක් දීලා තියෙනවා කුස්සිය වැඩ කරන කෙනා. ඒක ගත්තා. සාමාන්‍ය එහෙම ගන්නෙ නෑ. යානශාලාවේ කැමරට ඒ ගන්නකොට ඒ හම් වෙන ටික විතරයි. එහෙම අවෙලාවේ ගන්න මොනවාර හේතුවක් නිසා දුන්නා මිස ගත්තා. අන්තිම නැත්තම් පිළිගත්තේ නෑනේ පොඩි එක. ආචාර්යුන්වන්ස දුරින්දලා දැකලා ඒක. මම ඇස් දෙකෙන් දැක්කා. පුතා එක ගන්නවා. ගත්තා නෙමෙයි. එයා මට දුන්නා කියන එක තමයි කියන්නේ. එයා මට දුන්නා. එයාගෙන් ආගන්න මම ගත්තේ නෑ. එයයි මට දුන්නේ. එයයි මට දුන්නේ. ඒවට නඩු නෑ. ඒවට දඬුවම් නෑ. ඒවට විනය පණවන්න බෑ. ඇයි ඒක ප්‍රඥාවෙන් ඔබට ගිය එකක් නේ. ඒකට විනයක් හදන්න බෑ. එයා අරන් නෑනේ. ඒකට කොහොමද දඬුවම් කරන්නේ? විනය මොනවට දාන්නේද? ඒකට විනය දාන අනුන්ට. උඹලා දෙන්න එපා කියලා ඒක කියන්නේ. එයාට දාන්න බෑ. දන් කොට කොටි ගන්නවා එයා. එයාට ප්‍රශ්නයකුත් නෑනේ. එයා ඒගොල්ලෝ දුන්නේ මට. මං ගත්තේ නෑ. මේ අවුරුදු 3-4 ළමයින්ට සාපේක්ෂව වාසික ජීවිත කඩවාස මොනවද වැඩි? ඒ සෙට් එකේ මෙතනෙක් තමයි මම. මම අපේ ජීවිතේ මොකවත් කරගෙන නැහැ. මොනවද කරලා තියෙන්නේ? ඕසත් වෙන්න වේසලා වේසලා කොටලා කොටලා අම්බ කරලා කරලා කරලා බැරි ගියලා. අර දැනගේ සාරියේ ඔතරියේ හිතිලා හිතිලා හිතිලා හිතිලා කුණුගඩොල්වල පෙරලිලා අසුචි කුඩේ පෙරලිලා මට වෙලිසත් වගේ ඉවරයි පාරමිතාවත් ඉවරයි නිවනත් අමතක වෙලා යම යන හැමතැනම දුක කරදර පීඩන කායික දුබලතා මානසික දුබලතා මොනවද අපිට ලැබුණේ ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තාපසේ කිසිම ගුණයක් වඩන්නට හිටියත් ඒ තාපසයාගේ තපස්කමට වඳින්න කියන්නේ ඒක අර ඊකමට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ඊකමට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. සීලේ උතුම්ම සීලේ වශයෙන් හිමාලේ සලකන්නේ බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව උත්තර උතුම් සීලයක් කොට සලකන්නේ. කවුද ගෝන්සෙට මොනවද කියන්නේ කියලා ආරාධනා කළේ? එයි මේ වේසක් දරන්නේ, ඉස්සාවක් දරන්නේ මොනවද කියන්නේ? ඒ කියන දේ අහන්න කවුද බලාපොරොත්තු වෙන්නේ ලෝකෙ? කවුරුත් නෑ. ගෞතම බුදුහාමුදුරෝ දේශනා කරපු 84000 ආන්දර මිනිසුන්ට වෙලාවක්. ඒතර මංගලාඳුරු කියන දේ ආයිද මිනිසුන් වලට දාලා ඇනිවල් ලියු මෙඩිකල් එක දාලා ආයිද වෙලා නැහැ ඒකට. හතට බණ පටන් ගන්නවා එන්නේ 9ට. අදිට කෑන්දලාවට ඇවිල්ලා අන්තිම සාදුකාරය දීලා කැමතියට. ඒ මන්ට වෙලා නැහැ. ගෞතම බුදුහාමුදුරන්ගේ ඒ ශ්‍රීමුකෙන් දේශනා කරපු බණපදේ අහන්නේ මන්තර වෙලා නැහැ. ඒත් අපි කියන එක කවුද අහන්නේ? අර බල්ලෝ දෙන්න එතන නිදාගෙන ඉන්නනේ බණ මඩුවට ඉස්සර උන් ඊට වඩා ඉස්සරට උන්ට වෙලා තියෙනවා. නිකන් හරි මොනවා හරි එකක් ඇයිගෙන එහෙම වාඩි වෙලා ඕම ආගෙන ඉන්න උන්ට හරි උන්ට තියෙන තියෙන අර මිනිසුන්ට වඩා. මිනිසුන්ට තින්නේ අනන්ත මම මේක දැකලා තියෙන සමහර තැන්වල බණට වැඩියාම දේශනා ශාලාව අන්තිම දෙවියන්ට පින් දෙනකොටත් මිනිස් වෙනවා. එතකොට ඒගොල්ලෝ අර ගෙදර බණයි ඊට පස්සේ දාන්නේ කියලා කිව්වම ඒ ඒකටලු ඇවිල්ලා තියෙන්නේ. ඒ දානෙට තමයි ඉන්නේ. ඔක්කොම නාලා කරලා ඔක්කොම කරලා එනකොට අකාතාමල් බණේ මුල් ටික ඒ අත්‍යවශ්‍යකේ ගිහිල්ලා ඉවරයි. ඉතින් එළියට එනකොට අර බල්ලෝ දෙන්න තුනේ නිදාගන්නේ. ඉතින් බල්ලෝ ඒ මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨයි. ඕ නමස්කාරය කියනකොට දේව ආරාධනා කරනකොට මු ඇවිල්ලා. ඇවිල්ලා නිදාගන්න සම්පූර්ණ හැම වචනයක්ම ආගෙන ඉඳලා. බල්ලා දිව්‍ය ලෝකෙකින් ඉපදෙනවා. අර වටිනා මිනිසයා එතන පෙරේතෙක් කරලා ඉපදෙනවා. ඔවුන් ලෝකෙ මිනිසුන්ට වෙලා තියෙනවා. දෙවිවරුන්ට වෙලා තියෙනවලු බනහන්න. බ්‍රහ්මයාටත් වෙලා තියෙනවලු බනහන්න. පෙරේතයන්ට ළඟට එන්න බැලුවා හැත් ඉඳලා හඳාගෙන අත් දෙක එකතු කරගෙන වැඳගෙන උබනහනවා පෙරේතයා. රසලෙන කුරුල්ලෝ උන්ට සාවධානව සමන් යොමු කරනවලු. නැස්සෝ මදුරුව ඕවපුට ඔක්කොම බනහනවලු. බල්ලොත් බුදියාගෙන බනහනවලු. එයාම මේ පාරමී පුරන බෝධිසත්ව මේ මනුස්සයට වෙලාවක් නැහැ. හරි මොකද මුට මෙච්චර මේ අදිසි වැඩ කියලා බලනකොට අර කාමයේ පිනවන්න අර gederum පෝෂණය කරන්න පෝසත් කරන්න උන්ගේ තියෙන සපදුක බලන ඒකටලු ගිහිල්ලා තියෙන වෙලාව වෙන කිසිම දෙයකට ගිහිල්ලා නැහැ ඒ ඒ ඒ අනවශ්‍ය දෙයකට ගිහිල්ලා තියෙනවා අවුරුදු 55 කාමයේ වෙනුවෙන් රාගය වෙනුවෙන් එයාට මාන්සියලා පැය 24ම වැඩ කරන්න පුළුවන්ලු මිනිසත් බවට එක පැය භාගයක් ඉඳලා බණ ටික කාණ්ඩ කිව්වට වෙලාවක් නැද්ද? ඒතර මේ මිනිස්සු ප්‍රේතලෝ කියන්නේ එක පුදුමයක් නෙමෙයිනේ. යම රජුරන්ට තරහා යන එකට මොකවත් කියන්න බෑ තරහා යන එක සාධාරණයි. අහන්නෙම දානයක් දුන්නා. ස්වාමිනී වෙලාවක් තිබුණා. බුදුන් වහන්සේට ස්වාමිනී වෙලාවක් නැති වැඩ වෙනවා. බණ කීයක් කාලා තිබුණා. මම ඉතින් බණ ගාවට ගියට වැඩනේ. මම මොකද්ද කරපු වැඩලිත් කියලා බලනකොට උ කරලා තියෙන ඔක්කොම තවත්මට යනවා. ඒතර යමපල්ලෝ කල්පයක් විතර ඕවා කියලා තඩි බානවා කියන එක පොදුමයක් නෙමෙයි. උට තඩි බාලා ඉව හදන්න එපා. ඒක පොදුමයක් නෙමෙයි. ඒක තඩි බාන්න ඕනේ. ඒක සාධාරණයි. මමවත් ඒකට විරුද්ධ නෑ මම එකඟයි. මිනිසක් බව හම්බ වුනේ කසාද බඳින්න, දරුවෝ හදන්න, ගෙවල් හදන්න, යාන වාන ගන්න මායින් වෙන් කරන්න පෝසත් වෙන්න නෙමෙයි මිනිසත් බව හම්බුනේ රාහත් වෙන්න. ඒ නිසා තමයි මොනවා කෙරුවත් ඒක සංසිඳෙන්නේ නැත්තේ. සෑයීමටපත් වෙන්නේ නැත්තේ. කසාද බඳලා මුද්ද දාලා එක්කන් යනකොට තු තව ගෑනු කෙනෙක් දිහා බලන ඒ කියන්නේ මේක සංසිඳෙන්නේ නැහැ කියන එකනේ. සංසිඳෙන්නේ නැහැ. මිනිස් වෙලා ඉපදෙන්නේම රාහත් වෙන්න. ඒක තේරුම් ගන්න ඕනේ මිනිස්සු. තේරුම් ගන්න නැහැ. එහෙනම් යමපල්ලෝ ගාන එක සාධාරණයි. නොගැව්වා නම් තමයි අපි නඩු කියන්න ඕනේ. ඇයි මොකට තඩි බාන්නේ නැත්තේ කියලා. තඩි බාන්න ඕනේ. ඒක සාධාරණයි. මෙතනින් හැදෙන්නේ නැත්නම් අපාටකින් ගුටි කාලානේ හැදෙන්න එපා මේ මනුස්සයා. උඩට ආපු වෙලේ ඉඳලා පෙරලි පෙරලි වදිනවා බුදු. ඇයි ඒක අර අර මතක තියෙනවනේ ජහනවල තියෙනයි ගුටි කාපුව.